කොහොමත් පින් ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා ප්‍රශ්නයක් Zoom එකේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා හොඳයයි සිතා පිටරටක අධ්‍යාපනය ලබා දීම ඇත්තේ ලෝභයද? <laughs> එහෙම ඉතින් කියන්න බෑ එක හිතකින් විතරක් දේවල් සිද්ධ වෙනව නෙවෙයි. තන ලෝභය තියෙන්න පුළුවන්, ප්‍රඥාව තියෙන්න පුළුවන්. ඊළඟට ඊර්ෂ්‍යාව තියෙන්න පුළුවන්, මාන්නය තියෙන්න පුළුවන්. මෝහය තියෙන්න පුළුවන්. ඉතින් විවිධ මනෝභාවයන් තියෙන්න පුළුවන්. ඉතින් ඒක තමන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. තම මොන මානසික තත්ත්වයෙන්ද තමන් ඒක කරන්නේ. ඒවට මේ අච්චු හදන්න පුළුවන් කමක් නැහැ. අපේ මනසට එහෙම අච්චු හදන්න බෑ. එක එක වෙලාවට එකම කාරණේ සම්බන්ධ වුණත් ප්‍රඥාවත් පහළ වෙනවා, තෘෂ්ණාවත් පහළ වෙනවා. ඉතින් තමන්ගේ මනස ගැන සති සම්පජඤ්ඤයෙන් සිටිය යුත්තේ ඒ සඳහායි. මොකද්ද ඇති වෙන මනෝභාවය කියලා හඳුනාගන්න. මෙත් වඩන්න ගියා වුණත් එතන මෙත්තාව තියෙන්නත් පුළුවන්, ලෝභය තියෙන්නත් පුළුවන්. ඒවා මිශ්‍රව ඇති වෙන්න පුළුවන්. ඒ නිසායි අපි හැමතිස්සෙකම සති සම්පජඤ්ඤේ සිටින්න පුහුණු විය යුත්තේ. මොකද්ද පින් ස්වාමීන් වහන්සේ දැනට අහලා තියෙන්නේ එච්චරයි ප්‍රශ්න. අවසරයි.